ඉතින් අපිට කියන්නට බෑ ඕක වංචාවක් කොහොම කරන්න එපා කියලා. ඒතොර කෙනෙක් අහන්න පුළුවන් ආ එහෙනම් ඉතින් වැඩිහිටියෙක් ගරු කළ යුත්තේ දකින්නකොට වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්නෙත් නැතුව හිස්වැසුම ගලවන්නේ නැතුව පාවහන් ගලවන්නේ නැතුව යටහත් පහත් දක්වන්නේ නැතුව නිකන් ගස් ගල් වගේ ඉන්න එකද හොඳ? නෑ ඒක හොඳ නැහැ. ඒමුණත් හොඳට නැහැදිච්චකම ඒක වුණොත් ඒක නැහැදිච්චකම වෙනවා. එතකොට ඒ නැහැදිච්චකමින් නිදහස් වෙන්නට කියලා අපි යටහත් පහත්කම් දක්වන්නට ගියොත් ඒක වංචක ධර්ම වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී පරිස්සම් වෙන්න ඕන සැබවින්ම මම නැගිටින්න ඕන කරන්නේ අනිත් කෙනාගේ ගුණයට වැඩිහිටිකමට ගරු කිරීමක් වශයෙන් ඒ මනෝභාවය පෙරදරි කරගෙන. දැන් අපිට මේවා පෙනෙනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ගියා වුණත් අපිට මේවා පේනවා. දැන් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා බැලුවෙන් පස්සේ එක් එක්කෙනා එක එක විදිහෙන් පූජා පවත්වනවා. එතකොට දැන් සමහරු අපි දකිනවා අර වටිනා මල් වර්ග ගෙනල්ලා ඊළඟට වටිනා වීදුරු හරි එහෙම නැත්නම් සෙරමික් වලින් හදපු ලස්සන භාජන ගෙනල්ලා ඊළඟට රන්නාලේ පිට පාත්‍ර ගෙනල්ලා රන්නාලා පිට බඳුන් ගෙනල්ලා මෙහෙම ගෙනල්ලා ඉතාම විචිත්‍රවත් විදිහට හොඳට මල් ආසනේ සකස් කරලා ලස්සනට සකසනවා. දැන් මේක කරන්නේ ඇත්තටම බුදු ගුණ සිහි කරගෙන කරන පූජාවක් හැටියටද එහෙම නැත්නම් අර විචිත්‍රවත් දේවල් විචිත්‍රවත්ව සකස් කරලා තමන් යම්කිසි ආත්ම තෘප්තියක් ලබනවද එහෙම නැත්නම් දකින අයට මෙයානම් හරීම උසස් පූජාවක් තියනවා කියලා කමට ගිහිල්ලා කියනවා ගමට කියලා කියලා මම දල්දා මාලිගාවට දානයක් දානයක් දුන්නා ඊළඟට අරක ෆොටෝ ගහලා Facebook වල මුහුණු පොතේ දාලා අපි මේ වගේ පූජාවක් කළා කියලා ප්‍රසිද්ධ කරනවා එතකොට මේ වගේ අර බාහිරින් පෙනෙන යම්කිසි විචිත්‍රවත් වැඩ ටිකක් තියෙනවා නමුත් ඇත්තටම මේ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ඔවුන්ට අවංකව සිහි වෙලා තියනවද කියලා විමසලා බැලුවා. දැන් ශ්‍රේහන් මහත්තයා මගේ අත්දැකීමක් කියන්නම්. මම පැවිදි වෙච්ච දිනයක් මුල් කොටගෙන මට අවශ්‍ය වුණා බුද්ධ පූජාවක් කරන්න. ඊට පස්සේ මම හවස 4ට විතර පටන් ගත්ත ඒ වතාවත් කිරීම පහන් වැට සෝදලා මල්ලාසන සෝදලා පූජා බඳුන් සෝදලා පිරිසිදු කරලා අතුපතු ගාලා සියල්ලම කරලා ඊට පස්සේ පහන් දැල්වලා සුවඳ දුම් දැල්වලා ප්‍රදක්ෂිනා කරලා ගිලන්පස හදලා පූජා කරලා මේ සියල්ලම කරලා ඊට පස්සේ රාත්‍රී කාලයේ කිරිපිඩු ආදිය පහවදා උදේට පූජා කරන්න සකස් කරලා උදේ ඇල්පැන් උණු පැන් පූජා කරලා කිරිපිඩු පූජා කරලා වතාවත් කරලා සියල්ල අස්පස් කරලා වෙනකොට පහවදා 10 විතර වුණා. ඉස්සරින්දා හවස 4ට විතර පටන් ගත්ත බුද්ධ පූජා පහවදා 10 වෙනකන් එක දිගටම අය ગાතා කියන්න පිරිත් කියන්න කාලය වැය කරලා නෙමෙයි එක දිගටම ඒ වතාවත් ආදිය කළා. කරලා මට ලොකු සතුටක් ඇති වුණා. මම ඊටාම උසස් බුද්ධ පූජාවක් කළයි කියලා. ඊට පස්සේ මේ මගේ ගුරුවරයෙක් මට කිව්වා බුද්ධ පූජාව උසස්ද නැද්ද කියලා ඔහොම තීරණය කරන්න බෑ. ඔය පූජාව කරන්න අදහස් කරපු තැන ඉඳලා නිම වෙච්ච තැන දක්වාම හිතුණු දේවල්, කරපු දේවල්, කියපු දේවල් ඔක්කොම පොතක් අරගෙන ලියන්න. හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතුව දැනුණු හිතුණු කරපු සියල්ලම ලියන්න. හිතට එකගව. හිතට එකගව. ලියලා පැත්තකින් තියන්න. තියලවලා මාසයක් විතර ගියාට පස්සේ පූජාව ගැන ටිකක් අමතක වුණාට පස්සේ අර කරගෙන කියවලා බලන්න. දැන් මමත් ඉතින් පූජාව කරන්න හිතුණු තැන ඉඳලා සියලුම මට සිතිච්ච දේවල් කරපු දේවල් කියපු දේවල් ඔක්කොම මම සටහන් කළා. සටහන් කරලා තියලා මාසයක් හමාරක් ගිහිල්ලා මේක කියවලා බැලුවා. කියවලා බැලුවෙන් පස්සේ මට පුදුම හිතුණා අනේ මගේ පිංකම කියලා. ඒ මොකද ඔක්කොම જાති තියනවා බුදු ගුණ සිහි කරලා හිත පහදවා ගත්තු අවස්ථාවක් නැහැ. <laughs> අනිත් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ පහන් වැට සුද්ධ කරලා තියෙනවා. සුද්ධ කරනකොට මට හිතිලා තියෙන්නේ මොකද්ද? දැන් මේ මිනිස්සු හැමදාම පහම් පත්තු කරනවා මේවා කවුරුවා සුද්ධ කරන්නේ මේ තෙල් තට්ටු තට්ටු බැඳිලා මේ මිනිස්සුන්ට මේවා කිසි හැඟීමක් නැහැ ඊට පස්සේ දැන් මම ටිකක් දුර සුද්ධ කරගෙන යනකොට අනිත් පැත්තෙන් ඇවිල්ලා පහනක් පත්තු කරනවා අන්න අර සුද්ධ කරපු එකේ පහන පත්තු කරන්න යනවා මේවා සුද්ධ කරගෙන පහම් පත්තු කරන්න ඕනේ මෙච්චර මේ මම මේ තෙල් කුණු තවරගෙන මේක සුද්ධ කරනවා කාටවත් මේකට උදව් කරන්න එන්න හිතෙන්නේ පේන්නේ එතකොට ඊට පස්සේ උදව් කරන්න ආපුවාම මට ඕන විදිහට නෙමෙයි කරන්නේ එතකොට මට හිතලා තියෙනවා ආවට වැඩිය හොඳයි මේක මං තනියෙන් කරගත්තා නම් මේ ඇවිල්ලා නිකන් කරච්චලයක් විතර ඊට පස්සේ දැන් පහන තියනකොට මේක කොයි පැත්තටද දැල්ලා හරවන්නේ මල් ටික තියනකොට මේක නැට්ට කොයි පැත්තටද හරවන්නේ ඊට පස්සේ අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරාම ඔන්න බල්ලෙක් දුවගෙන එනවා උතල ඒතර පොල්ලක් අරගෙන යනවා ඌපන්නන් ඊට පස්සේ ළමෙක් ඔන්න කකුල ඇදගෙන යනවා අර වැලි මලුව හැදුවෙන් පස්සේ එතකොට කේන්තියන් දැන් මෙහෙම අර සියල්ලම කරලා තියෙනවා ඊට පස්සේ ගිලම්පස හදනකොට මේකට සීනි ඇද්ද මදිද කිරිපිඩු හදනකොට මේකට ලුණු ඇද්ද ලුණු බලනවාද එතකොට ඉඳුල් වෙනවනේ ලුණු බලන්නේ නැතුව තිබ්බොත් ලුණු මදි වුණ මෙහෙම දහසක් જાති ඔලුවට ඇවිත් තියෙනවා හැබැයි බුදු ගුණ සීකරපු අවස්ථාවක් නැහැ පස්සේ මට කල්පනා වුණා අනේ මගේ බුද්ධ පූජාව එතකොට මගේ ගුරුවරයා මට නැවත කිව්වා ඒ ගැන පසුතැවෙන්න එපා ඊළඟ වසරේ නැවතත් බුද්ධ පූජාවක් තියන්න තියන්න කලින් ওই පොත ආයෙ කියවන්න කියලා ඔය අඩුපාඩු ටික වෙන්නේ නැතුව පූජාව කරන්න. කරලා නැවතත් ලියන්න. මේ විදිහට හතර පහ වතාවක් එකම පින්කම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සටහන් තබමින් ගුරුවරයා සමග සාකච්ඡා කරමින් මෙහෙම කරගෙන යනකොට තමයි බුදු ගුණ සිහි කරගෙන බුදුහාමුදුරන්ට ගෞරව කරන්නේ පූජා කරන්නේ කොහොමද කියලා අපි උනත් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා ගොඩාක් තැන්වලදී බුදුහාමුදුරන්ට ගරු කරනවා වගේ පෙනුනට අම්මා තාත්තට ගරු කරනවා වගේ පෙනුනට ඒ බොහෝ තැන්වල අවංකව ಗುಣ සිහි කරලා කෘතඥතාවෙන් එහෙම නැත්නම් ගෞරව සංප්‍රයුක්ත සිතින් කරන වැඩකට වඩා අර තමන් එක්තරා ආකාරයකින් පෙනී සිටින්නට එතකොට අනිත් අයගේ අවධානය තමන් වෙත ගන්න. අපි තමයි මේක හොඳටම ලස්සනටම උසස් විදිහටම කළේ කියලා පෙන්වන්නේ. අන්න ඒ වගේ විවිධ ආකල්ප වලින් තමයි අවසානයේ කටයුතු කරලා තියෙන්නේ. අර ගරු කළ යුත්තාට ගරු කරලා නෙමෙයි අන්තිමට බැලුවේ. එතකොට මේ වගේ විවිධ වංචක මනෝභාවයන්ගෙන් අපේ සිත ක්‍රියාත්මක වෙනවා.